ඊළඟට එක්ෂණික අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියලා කියන්නේ කුමක්ද? මොකද්ද? එක්ෂණික අනිත්‍යතාවය. ක්ෂණික අනිත්‍යතාවය. ක්ෂණික අනිත්‍ය ඇත්තටම අනිත්‍යතාවය කියන එක ක්ෂණිකව තමයි. ක්ෂණ භංගුරත්වය කියන්නේ මේ පරමාර්ථ වශයෙන් අපි බෙදලා ගත්තාම ඒ නාම ධර්මයක රූප ධර්මයක් ක්ෂණයෙන් බිඳී යනවා. ඒ කියන්නේ සිත උත්පාද ශනේදී උපදිනවා ඊළඟ ශනේ පවතිනවා ඊළඟ ශනේ බිඳෙනවා එතකොට ඒක හඳුන්වනවා චිත්තක්ෂණයක. චිත්තක්ෂණය කියන එක ධර්මයේ හඳුන්වන සෝපන කනෝ අච්චරා සංඝාත කනස්ස අක්කිනි මීලන කනස්ස කෝටි සතසහස්ස භාගෝ දට්ටම්. එතකොට ඇසිපීහලන මොහොතක් අසුරුසනක් ගන්න මොහොතක් කෝටි ලක්ෂයකට බෙදුවම ඊටත් වැඩිය සූක්ෂම අවස්ථාවක් තමයි සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා. ඒතකොට අන්න ඒ වගේ තා සුළු කාලයක් තුල වහා බිඳී යන ගතිය තමයි එතන සිතේ අනිත්‍ය ලක්ෂණය. ඒතර රූපය ඒ වගේ 17 ගුණයක් පවතිලා බිඳී යනවා. එතකොට ඒකත් අපිට ගණනය කරගන්නටවත් තරම් බැරි කාල සීමාවක් ඒ තරම් සුළු කාලයක්. එතකොට අන්නේ නාම රූප ධර්මයන් ගත්තාම හටගෙන නිරුද්ධ වෙන ගතිය තමයි ෂණක නිරෝධය, ෂණ භංගුරත්වය, ෂණික අනිත්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට අපි දැන් ගොඩක් වෙලාවට අර ප්‍රඥප්තියන්ගේ අනිත්‍ය ඒ කියන්නේ මලක් පිපිලා අනුක්‍රමයෙන් පර වෙලා යන එක ගහක් හැදිලා විනාශ වෙලා දි รา පත් වෙලා යන එක මිනිස්සෙක් හටගෙන අනුක්‍රමයෙන් වයස්ගත වෙලා මැරෙන එක ඒ රූප නාම රූප සමූහයක සිද්ධ වෙන પરම්පරා අභාවේ එතකොට ඒක සන්තති නිරෝධය. අර ෂණික නිරෝධය තමයි හැබෑම අනිත්‍ය ලක්ෂණය. අපි මේ දකින්නේ සන්තති නිරෝධය. කියන්නේ සමෝහයක අභාවය, සමෝහයක අනිත්‍යතාවය, પરම්පරාවක අනිත්‍යතාවය. ඒක තමයි අපිට ගොඩක් වෙලාවට ප්‍රකට එතකොට සමුච්ඡේද වශයෙන් අපි නැවත නොහට ගන්න ආකාරයෙන් අහෝසි කිරීම තමයි අරහත් මාර්ගඥාණයෙන් සහ පරිණිරවාණයෙන් සිද්ධ වෙන්නේ නැවත කවදාවත් නොහට ගන්නා ආකාරයෙන් අහෝසි වීම අභාව ප්‍රාප්ත වීම ඒත් අනිත්‍යම තමයි. එතකොට මේ අනිත්‍ය ක්‍රියාත්මක වෙන්නේ ෂණයෙන් ෂණයක් ෂණයක් පාසා ඒක අපට ඔය ක්‍රම තුනටම හඳුනා ගන්න පුළුවන්.